පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. වහන්සේ කලහයතනය තුලම කොටු වී සිටින පුදුන් ලෝකයාගේ දෘෂ්ටි කෝණ පිළිබඳව දක්වන ප්‍රබුද්ධ ආකල්පය තීරුම් කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් තේරුම් ගැනීමට එදා අපි යම්කිසි උත්සාහයක් දැරුවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන ගමනන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් යමක් දකින ලද්දේ අසන ලදද නිදින ලදද දැනගන්නා ලදද සිතින් ගන්නා ලදද සොයා බලන ලදද කල්පනා කරන ලදද ඒ සියල්ලක්ම තමන් වහන්සේ දන්නා බව බුදුරජාණන් වහන්සේ තමන් ඥානාමි යන පදයෙන් ඒ සූත්‍රේ ප්‍රකාශ කළා. ඒ වගේම ඒවා දන්නවා පමණක් නෙවෙයි විශේෂ ඥානකින් මේවා දන්නා බවත් සමහන් අභ්‍යඥාතින් කියන පදයෙන් ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒවා විශේෂ ඥානකින් දන්නවා වගේම තථාගතයන් වහන්සේකින් මේවා තේරුම් අරගෙන තිබෙන බවත් සංකථාගතත් විදිකන් යන පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ විදිහට ඥානයක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නමුත් තථාගතයන් වහන්සේ ඒ කිසිවක් ඒ විත්සුතමකාදී කිසිවක් පිළිබඳව ස්ථාවරයක් ගැනීම එහෙම නැත්නම් ඒවට හේතු වී සිටීම ලං වී සිට ගැනීමක් නොකරන බව බුදු පියාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කළා සංතථාගතෝ න උපට්ඨා කියන පදේ සංතථාගතෝ න උපට්ඨා සාමාන්‍ය ලෝකයාගේ පිළිප යමක් පිළිබඳව දැනුමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති තැන ඥානෝනි පස්සානි තථේරේතං ධම්මි දකිනි ඒ එසේමයි දෘෂ්ටිග්‍රාහයෙන් ඒවා අල්ලා ගැනීමක්. නමුත් මෙතෙන්දී අපිට මේ පෙන්නේ මේ සූත්‍රයේ තිබෙන ආකාරයට බුදුරජාන් වහන්සේ මේ ලෝකයාගේ මේ ධිට්ඨි දුක මුකාදිය පිළිබඳව ගැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාම ඒවා පිළිබඳව අර ස්ථාවරයක් ගැනීමක් නැත්නම් ලංවතිට ගැනීමක් හේතු ගැනීමක් නොකරන බවයි. මේ කාරණය අපට වඩා ප්‍රකාශ හොඳින් ප්‍රකාශ වෙන ඒ සූත්‍රය අගේ නැත්නම් හපදවලින් ඥානාමිකස්සාමිකප්පේ රේතං අජ්ජෝතිකං අති තථාගතාන ගනිමි දකිමි මේ එසේනයයි යන වෙලී පැටවි සිටීමක් තථාගතයන් වහන්සේලා තුල නැත කියලා ওই දෙක ප්‍රකාශ වෙනවා එතකොට මෙන්න මේ කියාතු මේ ආකල්පය පිළිබඳ අමුතු වෙනස තේරුම් ගැනීමට ආධාරයක් වශයෙන් අපි එදා අර මධ්‍යම නිකායේ මූලපරියාය සූත්‍රය අප කලිනුත් ඒවා ඒ සූත්‍ර සූත්‍රය ගැන දීර්ඝ වශයෙන් විස්තර කරලා තිබෙනවා. එතන අපි උපුටා ගත්තා පද දෙකක් මේ කාරණේ තේරුම් ගැනීම. සංජානනාති අභිජානනාති කියන දැනීම් මට්ටම් දෙක. සංජානනාති කියන දැනීම් මට්ටම අඤ්ඤා අනුව දැන ගැනීම අභිඥා අභිජානනාති ඊට වඩා විශිෂ්ටාන්තමේ තේරුම් ගැනීමකුත් ගැන ඒ මූලපදියා සූත්‍රයේ සඳහන් වෙනවා. එතකොට අර සංඥානාති කියන දැනීම මට්ටම, ඒ පළමුවෙනි කී දැනීම මට්ටමින් ඒක පුදුදුන් ලෝකයාගේ දැනීම මට්ටමයි. ඒ දැනීම මට්ටමෙන් ලෝකයේ දිහා බලන ඒ පුතග්ජනයා නිරිඟුවක් වෙන සංඥාවට මුලා වෙලා මඤ්ඤණා කිරීමක් ඇතැයි සිතා ගැනීමක් අනුව ව්‍යාකරණ රටාවට අනුව සිත ව්‍යාකරණ රටාවට වහල් වෙලා සිතනවා මතනවා ඒ සිතන මතන ගතියයි කුහුදුන් ලෝකයාගේ සිට. නමුත් තථාගතයන් වහන්සේ අර අභිඥානාති කියලා කියන විශේෂ දැනීම් මට්ටමින් ඒ අභිඥාවෙන් ඒ දික්ඛිත මුතාදී තත්ත්වය යථා තත්ත්වය විනිවිද පිළිසිඳ තේරුම් අරගත් නිසා ඒ කිසිවක් පිළිබඳව අර කියාපුන උපක්ඛාති කියන වචනේ ප්‍රකාශ කරන අන්දමට කිසිම ස්ථාවරයක් දෙන්නක් හේතු විදිහීමක් කරන්නේ නැහැ. මේකට හේතුව අර මඤ්ඤණා නොකිරීමමයි. මඤ්ඤණා කියලා කියන්නේ මමත්වයන්වගේ යම් යම් සිතුම් පැතුම්. ඇතැයි සිතා ගැනීම. එතකොට ඒ මඤ්ඤණා නොකිරීමේ ප්‍රතිපත්තියමයි අර නවුපක්ඛාදි කියන වචනෙන් අදහස් කෙරෙන්නේ. ඒ ඒ විදිහට අර අජෝතිතයක් එහෙම නැත්නම් අර දෙලී පැටලී සිටීමක් අක්ඛාදකයන් වහන්සේලා තුළ නැත්තේ මඤ්ඤණා කිරීමක් නැති නිසා. අර සංඝා මාර්ගිච්චි වශයෙන් ඒ අදී වෙදී පැටලී සිටීමක් සත්‍යාගතයන් වහන්සේලා තුල නැ අධිච්ඡ සුතමුතාදිය පිළිබඳව. මේ කාලකාරාම සූත්‍රයේ තියෙන මේ මුලින් එන ප්‍රකාශන කීපය අර අප කලිනුත් අව්‍යාකත අව්‍යාකත ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවේදී ඉදිරියට ගත්තු චතුෂ්කෝටි කාර්කන්‍යායයට තරමක් සමාන බව අපි එදා ප්‍රකාශ කළා. චතුෂ්කෝටි කාර්කන්‍යාය අපි පහසු වචනයක් හැටියට භාවිතා කරනවා සතර කොන් ප්‍රශ්න. ඒවට නිදසුන් තමයි අර ඕති තථාගතෝ පරම්මරණා නමෝති තථාගතෝ පරම්මරණා හෝති චනෝති තථාගතෝ පරම්මරණ නේව හෝති නන හෝති තථාගතෝ පරම්මරණ තථාගතති මරණින් මැත්තේ වෙයි නොවේයි වෙයි සහ නොවේයි වෙයි නොවේයි නොවේ නොවේ කියන ওই විදිහේ විකල්ප හතරකින් යුක්ත ප්‍රශ්නය. ඔන්න ඔය විකල්ප හතරකින් යුක්ත ඒ හතර හතරක න්‍යායයට ටිකක් සමානත්වයක් දරනවා මේ මේ සූත්‍රයේ ප්‍රකාශන. දැන් අපි අර එක ප්‍රකාශනයක් තමයි අර අවස්ථා කීපයකින් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. අර වික්ක සුතම ලෝකයා විසින් සදීරක ලෝකයා විසින් ගන්නා ලද ඒ ගන්නා දකිනාදී ඒ වික්ක සුතමුකාදිය මම ගනිමි මම විශේෂ ඥානයකින් ගනිමි මම සතරගතයන් වහන්සේ විසින් ඒවා තේරුම්ගෙන ඇත කියලා එහෙම ප්‍රකාශ කරලා නමුත් නෝපට්ඨාති ඒවා පිළිබඳව ස්ථාවරයක් දැක්කේ නැහැ කියලා එහෙම ප්‍රකාශ කරනවා ඒ මේ සාමාන්‍යයෙන් අර සතර කොන්සර්ක න්‍යායක අපිට දකින්න ලැබෙන්නේ මේ විකල්ප හතරම එකවරටම බුදුරජාණන් වහන්සේ පිළිතුරෝදී ප්‍රතික්ෂේප කරනවා. දැන් මෙතන අමුත්තක් වෙනවා. මෙතන එකපාරටම ප්‍රතික්ෂේප නොකර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දනිමි. ඒ වගේම විශේෂණාවකින් දනිමි. තේරුම් වර්ගෙනක් තිබෙනවා. ඒවෙන් හරියට බැලු බලමට අර පළවෙනි විකල්පය සාහවුරු කරන ආකාරයක් පිළිගත්තු ආකාරයක් වගේ ඒවෙන් කියවෙන්නේ. නමුත් අගතම කියන උපත්හාසි කියන එක එක්තරා විදිහක ප්‍රතික්ෂේපයකුත් කරනවා. මෙතන තිබෙන රහස ඊට කව දුරට අපේ උපමා ආදී ඉදිරිපත් කරගත්තාම හොඳටම මේ කාරණේ හොඳට හේතු පැහැදිලි වෙන්නේ. ඒකෙත් අපට පෙනෙන කාරණේ මොකද්ද? මේ දැනීම මේ තථාගතයන් වහන්සේ මේවාට හේතු නොවි සිටින්නේ දැනි නොදක්කම නිසා නොවේ. දැනීමක් විශේෂ ඥානයක් තේරුම් ගැනීමක් ඇති නිසාමයි සාමාන්‍යයෙන් ලෝකයා හිතන්නේ දැනීමක් නැති තැනයි එහෙම වැඩි වෙන ගැනීමක් තිබෙන්නේ. නමුත් බුදුචානන්ස ප්‍රකාශ කරන්නේ හරියට විශේෂ අවබෝධයක් තිබෙන නිසාම අර විනිවිද දැක්ක නිසා මේ தත්ත්වය ඒ කියන්නේ අර පිටසුත මුතාදීන්ගේ නිස්සාරත්වය. පිටසුත මුතාදී ඒ සලායතනයන්ගෙන් ලබන ඒ සංඥාවන්ගේ නිස්සාරත්වය බුදුරජාණන් වහන්සේ තේරුම් අරගත්තු නිසාමයි ඒවා පිළිබඳව ආවරයක් නොගන්නේ. එතකොට අර සතරකන් ප්‍රශ්නේ අර අනිකුත් ප්‍රශ්නවල තිබෙන අර ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් මෙතනත් කියනවා බාහිර අපිට පේන්නේ. නමුත් අමුතු ආකාරයකට. ඔන්න ඊළඟට දෙවෙනි ප්‍රකාශනය. බුදුරජාණන් වහන්සේ කරන දෙවෙනි ප්‍රකාශනය. යම් වික්‍රේ සදේවකස්ස ලෝකස්සාරකස්ස අබ්‍රහ්මකස්සස්සමන බ්‍රාහ්මීය පජාය සදේව මනුස්සාය දිත්තං සුතං උතං විඤ්ඤාතං පත්තං පරිීසිතං අනුවිචරිතං මනසා තමහං නජානාමීති වදෙය්‍යං තං මම අස්සමසා මහණෙනි අර දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයා විසින් මහාන බමුණන් සහිත දෙවියන් සහිත ප්‍රජාවක් ප්‍රජාව විසින් යමක් දකින්න ලැබ දාතන ලැබ නිදින ලැබ දැන ගන්නා ලද්දද හිතින් ගන්නා ලද්දද සෝවාබන් ලද්දද කල්පනා කරන ලද්දද ඒ මම නොදැනිමි ඒ හැම දෙයක්ම මම නොදැනිමි කියතොත් නජානාමිති වදෙයන් තම මනසමසා ඒක බොරුවක් ඒක මගේ බොරුවක් වනු ඇත මෙන්න මේ පාඨය පිළිබඳව යම් කිසි ගැටලුවක් තිබෙනවා මේ අත් වශයෙන් මේ ගැඹුරු සූත්‍රවල බොහෝ විට මේ පාඨාන්තර පටලැවිලි රාශියක් තිබෙනවා මේ සූත්‍රයේ විශේෂයෙන්ම තිබෙනවා ඒවා දැන් මෙතෙන්දී අටුවාව පිළිඅරගෙන තියෙන පාඨය සමාන් ඥානාමි කිවදෙයියන් සම්මමසුංසා කියලා. අනේ දණිනී කිව්වොත් ඒ මගේ දුනුසාවක් වෙනවා කියනවා. නමුත් මේක අර අපි කලින් සඳහන් කළ ආකාරයට මේක අර්ථවත් නැහැ. ඒක තේරුම් අරගෙන වෙන්නේ නැති සමාන විට ගුරුම චට්ට සංගීත සංස්කරණයේ අර අටුවාමගින් ඉවත් වෙලා සමාන් ඥානාමිති කියන පාඨාන්තරය පිළිඅරගෙන තිබෙනවා. සමාන් ඥානාමි අතුවාමාකින් එතන ඉවත් වෙලා තියෙනවා ඒ බුදු චක්ක සංගීති සංස්කරණය සමුසහය තුරයි ඉවත් වෙලා තිබෙන්නේ අපිට කියන හැටියට. අනිසාද බුදුරජාණන් වහන්සේ කලින්ම දනිමි කියලා ප්‍රකාශ කළා ඉවරයි. දැන් මෙතන කියන්නේ මම නොදනිමි කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවා. ඒකකොට මේකට හේතුව මොකද? මේ දෙවිනි ප්‍රකාශනයක් කිරීමට හේතුව මොකද? සාමාන්‍ය ලෝකයා හිතන්නේ යමක් පිළිබඳව ස්ථාවරයක් ගන්නේ නැත්නම් කෙලින් හිතලා කියන්නේ නැත්නම් මේක මෙහෙම මේ කියලා ඒකාන්ත වශයෙන් ඉදමේ රසත්‍යම් මෝගමඤ්ඤම් මේම සත්‍ය අනික අනික් සියල්ල බොරුය කියලා පැහැදිලිව නොකියනවනම් ඒක නොදක්කම නිසා වෙන එක වෙන දෙයක් කියන හැඟීමක් සාමාන්‍ය ලෝකයා තුළ තිබෙනවා. ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ මේ දෙවෙනි වර ප්‍රකාශනය කරන්නේ මම මේ නොදැනෙමි කිව්වොත් ඒක බොරුවක් වෙනවා. ඒකට ඒ මා නොදන්න නිසා නෙවෙයි අර කියාපු විදිහට අර උපස්ථා ඒවා පිළිබඳව ස්ථාවරයක් නොදන්නේ. ඒ විදිහටම අපිට තේරුම් කරන්න පුළුවන් ඊළඟ දෙන ප්‍රකාශනය. දැන් අර අපි අර සතර කොන් ප්‍රශ්න වලින් ඔන්න දෙවෙනි එකයි දැන් කියවුනේ. සාමාන්‍ය නජානාමි කියලා දෙයියන් ඒ නොදැනීමේ කිව්වොත් ඒක මුසාවක් නෙමෙයි. ඊළඟ ප්‍රකාශනයේ අර විදිහටමයි යන්නේ. වෙනක අපි ඒ අවශ්‍ය ටික විතරක් කියමු. සමහන් ඥානාමිච නැච ඥානාමිච වදෙයන් සම්පස්සාදි සමීර. අර කියාපු දෙක්ක සුතුමුකාදී පිළිබඳව මම ඒ දනිමි සහ නොදනිමි. දනිමි සහ නොදනිමි. මේ දෙක එකතු කරලා ඒ විදිහට මගේ මම කිව්වොත් ඒක කුසාවක් වෙනවා. සංස්කාරයෙන් දැන් ලෝකෙ හිතන්නවා සමහර විට මේ විදිහට ස්ථාවරයක් නොගන්නේ අඩාල දැනුමක් නිසායි කියලා. යම් කිසි කෙනෙකුගේ අඩාල දැනුමක් ප්‍රකාශ වෙන කියමනක් වගේ මම ඒක දන්නවා ඒ වගේම නොදන්නවා. අඩාලයි. 150ක් දන්නවා 150ක් නොදන්නවා වෙන්න පුළුවන්. එතකොට එහෙම කීමක් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකම එහෙම මා කිව්වොත් ඒකත් අර වගේම බොරුවක් වෙනවා. සම්පස්ස සාදි සංවේව. අර විදිහටම මුසාවක්ම වෙනවා ඒකත්. එතකොට ඔන්න තුන්වෙනි විකල්පය. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් මේව ඥානානි නන ඥානානි කිවදීයන් සම්මාස කරි. මම මේ දන්නේත් නොවේ මේ නොදන්නේත් නොවේ කිව්වොත් ඒක මගේ දෝෂයක් වන්නේ ඒකත් අපිට තේරුම් ගන්න පුළුවනි දැන් අර ලෝකයා අර විදිය සමහර දේවල් පිළිබඳව ස්ථාවරයන් ලෝකයා කල්පනා කරන්නේ යම් කිසි දෙයක් පිළිබඳව ඒකාන්ත වශයෙන් නිගමනයක් නොදන්නේ එක්කෝ අදාළ දැනුමක් නිසා එහෙම නැත්නම් තවත් හේතුවක් තිබෙනවා. ඇඟ බේරා ගැනීම. අපි මේ ඇඟ බේරා ගැනීම කියන සාමාන්‍ය වචනින් ප්‍රකාශ කරන එක තමයි ඒක දර්ශනයක් කියලා සංජය වේලාටිපුත්තගේ. සංජය වේලාටිපුත්ත කියලා ශාස්ත්‍රවේදී බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය යම් කිසි කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහුවාම පිළිතුරු දෙන්නේ ඒවම් පිමේනෝ තථාපි මේනෝ අඤ්ඤතහ කිපිනේනෝ නෝතිපිනේනෝ නොනෝතිපිනේනෝ ආදී වශයෙන් අර මේ ආන්දගේ ප්‍රතිපත්තිය වගේ ඉස්සල යන ප්‍රතිපත්තිය තින් දෙවෙන්න බලනවා. මේසෙත් මේසෙත් නෙවෙයි, එසෙත් නෙවෙයි, අන්සෙත් නෙවෙයි, අන්සේ නොවන්නේත් නෙවෙයි ආදී වශයෙන් ඒ ප්‍රකාශ කිරීම ක්‍රමය අන්නර මේ ඒක අර අමරාවිච්ඡේප වාදය කියලා එකට කියන්නේ. අමරාවිච්ඡේප වාදය. ආදාගේ ප්‍රතිපත්තිය වැනි ඒ තර්ක ක්‍රමය. එතකොට අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම එහෙම කිව්වොත් මම දන්නේත් නෙවෙයි නදන්නේත් නෙවෙයි කිව්වොත් ඒක මගේ දෝෂයක් වෙනවා. ඒක අර මෝහයෙන් මෝහයෙන් කෙරෙන අඟ බේරා ගැනීමක් හැටියට ලෝකයා හිතන්න පුළුවන්. මම එතකොට කතා වෙන වහන්සේ මේ කියපු විදිහට ප්‍රකාශ කළා අර සතිස්කෝටි කාර්යයම තමයි නමුත් අනුත්වාකාරීකින් මෙතන ඉදිරිපත් වෙලා තිබෙන්නේ. යම් කිසි ගැටලුවකුත් සහිත බුදුරජාණන් වහන්සේට මේ මේ කියාගන්න බැරි විදිහේ තත්ත්වයක් වගේ මේ ලෝකයේ මේ තිබෙන ගැටලුව. දැන් ඒකට අපි මේ ක්‍රමාර සූත්‍රයේ අපි කලින් සඳහන් කළා සූත්‍ර අටුවාවේදී මේ සූත්‍රයේ අවස්ථා හයක් දක්වනවා එහෙම නැත්නම් සූත්‍රය කොටස් පහකට බෙදලා දක්වනවා භූමි වශයෙන් ඒ එක් එක් භූමිය ප්‍රකාශ කරන අවස්ථාවේදී පොළොව කම්පා වුණා කියලා සඳහන් කරනවා එහෙනම් අපි පළමුවෙනි භූමිය හැටියට අතුවාල් දක්වන්නේ පළමුවෙනි භූමිය වශයෙන් සම්බන්ධිත භූමි කියන එක ඒක ප්‍රකාශ කරන පද හැටියට අතුවාල් දක්වන්නේ අර සමහන් ඥානාමි සමහන් අභ්‍යඥාති සංසකරගත විදිතං. ඒ මම දනිමි, ඒ මම විශේෂයෙන් දනිමි, ඒ මම තේරුම්ගෙන ඇත කියන ටික සම්බන්ධිත භූමිය. ඊළඟට එන ශීනාසෝ භූමි කියන එක ශීනාශ්‍රවයන්ගේ එක්කෙනෙකුගේ සත්‍ය පිළිබඳ කොටස හැටියට හඳුන්වන්නේ අර න උපට්ඨාති කියන එක. ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම, কৃষ্ণාමාන දෘෂ්ටි වශයෙන් ඒවා පිළිබඳ ස්ථාවරයක් නොගැනීම අර ආශ්‍රයන් සීනාකල සීනකල පුද්ගලයා, ක්ෂයකල පුද්ගලයා පිළිබඳ පිළිබඳ සත්‍යයක් කියන එක දැකීමටයි අර සීනාසෝ කියන්නේ. දැන් මෙතෙන්දී අපි ඉදිරිපත් කළ අර සම්මමස්ස මුසා සම්පස්ස කාලිකමේව සම්මමස්ස කලි කියන පද තුන ඒ කියන්නේ එය මගේ මුසාවක් වන්නේ නැත එය එයත් ඉවැනිම මුසාවක් වන්නේ නැත එය මගේ දෝෂයක් වන්නේ නැත කියලා කියන ප්‍රකාශන තුනේ කියවෙන්නේ සත්‍ය භූමි සත්‍ය භූමි කියලා කියන සත්‍ය භූමි නම් වූ තුන්වෙනි සූත්‍රයේ තුන්වෙනි කොටසේ කියලා තුන්වෙනි අවස්ථාවේ කියලා අටුවාව තෝරනවා එතකොට ඒකත් අපි දැන් ඉවර කරලා තියෙන්නේ ඊළඟට එන හතරවෙනි භූමිය තමයි හතරවෙනි කොටස ඒක තමයි ගැඹුරු හරියක් ශුන්‍යතා භූමිය යමින් අතු ආවේදන හඳුන්වනවා සහේතුක හේතු හේතු සහිතව ඒක ප්‍රකාශ කරන්නේ ඒ ශුන්‍යතා භූමියයි ඔන්න ඊළඟට එන ඡේදයේ තියෙන්නේ ඉතිකෝ වික්‍රේ තථාගතෝ වික්ඛං දත්තබ්බං වික්ඛං නමඤ්ඤති අවික්ඛං නමඤ්ඤති දත්තබ්බං නමඤ්ඤති දත්තාරං නමඤ්ඤති සුතාසෝතබ්බං සුතං නමඤ්ඤති අසුතං නමඤ්ඤති සෝතබ්බං නමඤ්ඤති සෝතාරං නමඤ්ඤති මුතානෝතබ්බං සුතං නමඤ්ඤති අමුතං නමඤ්ඤති නෝතබ්බං නමඤ්ඤති නෝතාරං නමඤ්ඤති විඤ්ඤාතාරිඤ්ඤාතබ්බං විඤ්ඤාතං නමඤ්ඤති අවිඤ්ඤාතං නමඤ්ඤති විඤ්ඤාතාතබ්බං නමඤ්ඤති විඤ්ඤාතාරං නමඤ්ඤති ඔය ටික දැන් මෙතනත් පාඨාන්තර පටලැවිල්ලකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා අතුවාවේ අර පළමුවෙන් අපි මෙතෙන්දි ගත්තේ දිඨා දක්ඛබ්බං දිඨං නමඤ්ඤති කියලා නමුත් අටුවාවේක අරගෙන තිබෙන්නේ දක්ඛා දක්ඛබ්බං දික්ඛං කියලා. මේ දක්ඛා කියන වචනය තෝරන අටුවාවේ දක්ඛා දක්ඛබ්බන්ති දිස්වා දක්ඛබ්බ. පූර්ව ක්‍රියා රූපය අරගෙන. දක්ඛා දක්ඛබ්බං කියලා කියන්නේ දැකලා දැකිය යුතු ප්‍රත්‍මක් ඇතයි නොහඟී කියන එක. දිස්වා කියන එකේ තෝරනවා. නමුත් අර දික්ඛා කියන පාඨාන්තරයක් තිබෙනවා. මේ දික්ඛා කියන පාඨාන්තරයේ වෙනුවට දක්ඛා කියන එක අටුවා වර්ගින තිබෙන්නේ ඒක අර දෘෂ්ට්වා අර දැක කියන අදහස ගැනීමට ළඟ නිසා. මේක බලාගෙන බුර්ම චක්ක සංගීත සංස්කරණය අනිත් පද තුනක් අර විදිහටම පූර්ව ක්‍රියා රූපෙන් අරගෙන දක්වලා තිබෙනවා. සුත්වා සුත්වා සෝතබ්බං සුතං සුත්වා මොතබ්බං මුතං විඤ්ඤාත් විඤ්ඤාත්වා විඤ්ඤාතබ්බන් විඤ්ඤාත. මේ විදිහට මේ චතු සංගීත සාස්ත්‍රණය දක්වන්නේ නැති සමහර විට අර දික්ඛ සුත්ත මුත්ත විඤ්ඤාත කියන පද විවිධ ආකාරයෙන්ම තිබීම තිබීමෙන් යම් කිසි ආදන්තයක් ගන්න බෑ කියන හිතුව නිසා වෙන්නේ. නමුත් අපි මේ මෙතෙන්දී දීපත් විවරණ මාර්ගය අනුව මේ සූත්‍රයේ මේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත මේ සූත්‍රයේ ගැඹුරු කාරණයක් පිළිවෙන අද කීපයකුයි මේ දික්ක සුද්ධ මුත් විඤ්ඤාත කියන වචන වලින් මෙතන ප්‍රකාශන වෙත් ප්‍රකාශ වෙලා තිබෙනවා. එහෙනම් අපි මේක පරිවර්තනය කර එදා යන්තම් අපි අතු මේක කටු සතහනක් හැකිල්ලක් හැටියට වශයෙන් අපි එදා අනු මේකේ යම් කිසි පරිවර්තනයක් ඉදිරිපත් කළා. දික්ක දච්ඡබ්බන් දික්ක නමණියට කියන එක විවරණය කරන්න වෙන්නේ දැකීමෙන් පරිබාහිර වූ එහෙම නැත්නම් දැකීමෙන් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. විච්ඡා දත්තම්බං විච්ඡං නමයි. දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතැයි නොහඟි. ඊළඟට අනිත් පද සුතා සෝතබ්බං සුඛං නමයි. ඇසීමෙන් පරිබාහිර වූ ඇසිය යුතු ඇසුමක් ඇතැයි නොහඟි. විඳීමෙන් පරිබාහිර වූ විඳිය යුතු විඳීමක් ඇතැයි නොහඟි. දැනගැනීමෙන් පරිග දැනගැනීමෙන් පරිබාහිර වූ දැනගැනීමෙන් අන්‍ය වූ දැනගත යුතු දැනගැනුමක් ඇතැයි තමයි. මේක තවම ගැටලුවක් හැටියට පෙන්වන්න පුළුවන්. මේක මේක තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය උපකාර වෙනවා. අපි කලින් අවස්ථාවක අර කවිස්තරව මේ මේ තේරුව බාහ්‍ය සූත්‍රය. බාහ්‍ය සූත්‍රයේ අර බාහ්‍ය ගාරුචීරිය තාපසයන්ට බුදුරජාණන් වහන්සේ දුන්නා ආදී දිත්තේ දිත්තමත්තං භවිෂති සුතේ සුතමත්තං භවිෂති මුතේ මුතමත්තං භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිෂති කියන ඒ දර්ශනයයි ඒ කියන්නේ දුටු දුටු දෙයෙහි නැත්නම් දුටු දෙයෙහි දුටු මතින් දුටු මතක් දුටු පමණක්ම වන්නේ දුටු මාත්‍රේ නවතිනවා දුටු දෙයක් ඇතේ කියලා හිතාගන්නේ ඇසුනේහි නැත්නම් අසුන දෙයේ පිළිබඳව ඇතීම් මාත්‍රේ මේක ඇතීමක් පමණක් ඒ කියන හැඟීම විතරක් ගන්නවා. ඒ නිසා අසුණු දෙයක් ඇතයි කියලා අඳින්නේ නැහැ. ඔන්න ඔය අදහසයි මෙතන මේ කියවෙන්නේ. දිත්තා දත්තබ්බං දිත්තං නමන්නේ. දිත්තයෙන් වෙන්වූ ඒක අවදි විපස්සියෙන් ගන්න පුළුවන්. දිත්තයෙන් අර දිත්තේ හැර එහෙම නැත්නම් දිත්තයෙන් අන්‍ය වූ. දිත්තයෙන් පරිබාහිර වූ. දැකිය දිත්තා. දැකිය දැක්මක් ඇතයි නොහඟි. මේක තව ටිකක් අපි මේ එලිපහරි කරගන්න අපි කලින් අවස්ථාවේ දර නාම රූපය පිළිබඳව විග්‍රහ කරන අවස්ථාවේ ඉදිරිපත් කළ ඒක අර පොතපතේ තියෙන උපමාවක් නේ අපි සාමාන්‍ය කියන්නේ උපමාවක් ගත්තේ ඒ දණ්ඩ උඩ යන බල්ලා. අර ඒ බල්ලේ ඒ දණ්ඩ උඩින් යන අතරේ ඒ ඒ දණ්ඩ මැද ලක්තිකට නතර වෙලා සමහර විට නවුත පොළවන්නේ කුතුහලයෙන් බලන්නේ මොකද කියලා බැලුවාම ඒක හේතුව මොකද? තමාගේම ඡායාව දකින්න ඕනේ. මම හිතා ගන්නවා මේ සතා හිතා ගන්නවා මේ තම බල්ලෙක් කියලා. ඊය බල්ලෙක් කියලා හිතා ගන්නවා. අන්න ඒ විදිය. එතකොට මේ එතෙන්දි මේ මේ බල්ලට සිද්ධ වුනේ මොකද්ද? බල්ලා කල්පනා ඒ වගේම කීප වරක්ම බලනවා මේ දිය දිහා. ජලය දිහා. මොකද හේතුව මෙතන මේ දැකීමෙන් පරිබාහිර වූ දැකිය යුතු දැක්මක් ඇතේ කියලා හිතා ගන්නවා. බල්ලෙක් ඉන්නවා මේ වතුරේ. ඊය බල්ලෙක් ඉන්නවා. අන්න දික්ඛා දක්ඛප්පං දික්ඛා ඒ බල්ලා තේරුම් ගන්නේ නැහැ මේ බලන නිසායි පෙනෙන්නේ කියලා. බල්ලා හිතන්නේ පෙනෙන නිසායි බලන්නේ කියලා. පෙනෙන නිසායි කියලා පෙනෙන නිසා බලනවා නම් ඉතින් බල බලාම ඉන්නවා. බල්ලා තේරුම් ගත්ත නම් යම් අවස්ථාවක මේ බලන නිසායි බලන්නේ කියලා නොබල ඉන්නවා. උන්නතන පටිච්චසමුප්පාදය පිළිබඳ ගැඹුරුම කාරණයක් මේ නාම රූප විග්‍රහය පිළිබඳ ගැඹුරු අදහසක් මෙතන තියෙන්නේ. එතකොට අර මේ බැඳීම නිසාම දෙනී වෙන්න බව තීරුම් නොගැනීමෙනුයි අර බලන දෙයක් නැත්නම් මේ දියේ බල්ලෙක් ඉන්නවා දිය බල්ලෙක් ඉන්නවා කියන හැඟීම අන්නේ හැඟීම වගේ දෙයක් තමයි මෙතන මේ මඤ්ඤණාව දක්ෂා වික්ඛා දක්ෂබ්බං වික්ඛං නමන්නේ එතකොට කථාවේ තියෙන මහන්සිය කිහිමක් නැහැ ඊගේ මුලාවක් නැහැ ඒ නිසා අර දැකීම මාත්‍රේ ප්‍රතිම කියනවා නම් මේ දැකීම මාත්‍රයෙන් ඔක්කොම ඉවරයි. දැකීම මාත්‍රය ඒ ප්‍රතිසම්පන්න නිසා හේතු ප්‍රත්‍යයන් රාශියක් නිසා මේ දැකීම කියන දෙයක් ඇති වෙනවා. ඒවා ඒ හේතු ප්‍රත්‍ය අහක් කරනම අමුතු දෙයක් මේ ප්‍රතිම වෙනස් පිටකින් කියනවා නම් බලන්න බලන වාරයක් පාසා මේ අලුත් දැකීම. බලන බලන වාරයක් පාසා වෙනම බල්ලෙක් නැවෙනවා වතුරේ බලන කෙනෙකුත් නැහැ නේ ඒ බල්ලට තමාගේ මූණ පේනවා. අන්න ඒ විදිහ දෙයක් මෙතන තියෙනවා. හැම දෙයක්ම ප්‍රතිච්ඡ සම්පන්නයි. සබ්බංකම් ප්‍රතිපත්තිය කියලා ධර්මජාල සූත්‍රය දැක්වෙත් ඒක මේ හැම එකක්ම ස්පර්ශය නිසා. මේක තාමත්ම ගැඹුරු මේ සත්‍යය දිස්සිය නිකයි ලෝකයට ඒ විදිහට පේන්නේ. පෙන්න නිසා බලනවා කියලා බලනවා. නමුත් බලන නිසා පේන්නේ. එතකොට අන්න ඒ කාරණේ එතන දිච්ඡා දක්ඛබ්බං දිච්ඡං නමන්නේ. ඒක තමයි අර බාහ්‍ය සූත්‍රයෙන්ත් අපි තේරුම් ගත්තේ අර ඒ දඬු උඩබල්ලගේ මායෙන් ගත්ත එකමයි මේ මේ දැකීමක් මේ දැකීම කියන ඒ ක්‍රියාමාත්‍රින් අන්‍ය වූ දැකිය යුතු දැක්මක් ඇතෙයි කියලා සතරදෙන් වහන්සේ හිතන්නේ නැහැ ඊළඟට ඒ විදිහටම තව උපමා තව උපමා අවශ්‍ය නම් අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න සින්දුවක් සංගීතයක් ඈත ඇහෙනවා සංගීතය කියලා දෙයක් ඉතින් මේක දෙයක් තියෙනවා කියලා හිතා ගන්නවා. අ හිතාගෙන මෙතෙන් තියෙන සංගීතයම අහන්න ඕනේ කියලා හැඟීමෙන් ඒ සංගීතය පවත්වන තැනට යනවා. යන යන පියවරක් පාසා ගෙන වෙන සංගීතය ඇහෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. මක්නිසාද අර මේක ප්‍රතිසමුප්පන්න බව ප්‍රතිසමුප්පන්න වන්නේ චක්කුංච පටිච්ච රූපයේද. දැන් අතන අර අර බලන බල්ලන් නිසා අර පෙන්න පෙන්න බල්ලෙක් ඉන්නවා වගේ අසත් අසත් රූපයක් නැත්නම් කනත් ශබ්දයක් නිසායි මේ මේ සංගීතය පිළිබඳ ඒ විඥානයක් ඇති වෙන්නේ. සෝත විඥානයක් ඇති වෙන්නේ. එතකොට අර මුලාව නිසා මෙතෙන්ට ඇහෙන සංගීතයම වඩා හොඳට ඇසීමට මේ තනස්කාර සංගීත ශාලාව ළඟට යනවා. ඒ මුලා හොඳට තේරෙන්නේ මේ සංගීත භාණ්ඩයට කන දිවහම තමයි පමණයි. අනෙක් කන දිවහම දෙදරුම් දෙකක් විතරයි සංගීතයක් නෙවෙයි ඇහෙන්නේ. එන්න විදිහට සත්‍යයක් මේ ලෝකයේ තියෙන මහ මුලාවක්. මගේ කරදර හිතා ගන්නවා මඤ්ඤණා කර ගන්නවා අර අර සංගීතයමයි මට ඇහෙන්නේ නමුත් සමනතාවන පියවර පාසා වෙන වෙන සංගීතයයි ඇහෙන්නේ මක්නිකාද මේක ප්‍රතිසම්උත්පන්න දෙයක් ඒ ගාන පුද්ගලයෙක් නිසා නෙවෙයි මෙතන අර අනත් සබ්ජයත් අතර ඇති යම්කිසි ප්‍රති ප්‍රතිසම්උත්පන්න හේතුපත්‍යයන් නිසා ස්පර්ශය නිසා ඇති වුණු අවස්ථාවක් පමණයි මෙතන තිබෙන්නේ මොන ඒ කාරණා එතකොට චිත්ත සුත මුත විඤ්ඤාත ආදී හතරෙන් ප්‍රකාශ වෙන්නේ ඊළඟට ඒකමනක් නෙමෙයි කල ඊළඟට තිබෙනවා විගටම ඒ දික්ඛා දක්ඛප්පං කියන tikai අපි කියන්නේ ඒක පිළිබඳව තවත් කාරණයක් කියනවනම් දැන් අටුවාවේ මේ මේ කියපු මේ ශූන්‍යතාවට සංයුක්ත අංශය පිළිබඳව ඒ තරම් පැකීමක් කරලා නැති බව අපට පේනවා අටුවාව අර දික්ඛා දක්ඛප්පං කියන එක තෝරන්න යන ගමනේ කියනවා දිස්වා දක්ඛප්පං තී අහං මහජනේන දික්ඛමේව යෝතං පස්සාමීති සංඝාදාන දිට්ඨිය නමඤ්ඤති. තථාගතයන් වහන්සේ දික්ඛාගතබ්බං වශයෙන් මඤ්ඤණා නොකරන්නේ මක් නිසාද කියන කතුආවේ තෝර දෙන්නේ කොහොමද? මම මහජනයා විසින් දකින ලද්දක්ම දකින්නේ කියලා සංහාමාන දෘෂ්ටි වශයෙන් තථාගතයන් වහන්සේ හිතන්නේ නැහැ. මේක ඊටාම නිහිල් අර්ථයකින් අරගෙන තිබෙනවා. මහජනයා වශයෙන් දකින විසින් දකින දෙයක්ම මම දකිනවා කියලා සංහාවක් දෘෂ්ටියක් ඇති මහානයක් ඇති කරගන්නවා කියන්නේ. ඒ විදිහ තමයි ඊළඟ පාඩියක් තෝරන්නේ. අදික්ඛන්න මඤ්ඤති කියන එක. අදික්ඛන්න මඤ්ඤතිටි අහං සං වික්ඛං අදික්ඛං මහජනින අදික්ඛං නිරෝපස්සාමි. මහජනියා විසින් නුදුතු දෙයක් මම දකිනවා කියලා සත්‍යගතයන් වහන්සේ මාන්නයක් සංහාවක් දෘෂ්ටියක් ඇති කරගන්නවා කියන එක. මේ අර මේවා ඉතිබෙන ගැඹුරු අර්ථයට කිට්ටු වීමක්වත් නැහැ. මේ නමුත් මෙතන අපි ගත්තේ දැන් අපි අදි අදිච්ඡන් නමන්නේ කියන එක අපි දැනටම තියෙනවා. ඊළඟට එන අදිච්ඡන් නමන්නේ කියන එක අදහස ගන්න තියෙන්නේ දැන් අර යෝදන් උඩ බල්ලාගේ උපමාවෙම ගත්තොත් අර දිච්ඡන් නමන්නේ කියලා කියන්නේ දියේ බල්ලෙක්. දිය බල්ලෙක් ඉන්නවා කියලා එහෙම හැඟීමක් ඇති කර ගැනීම. දිච්ඡන් මඤ්ඤති කිව්වොත් අදිච්ඡන් මඤ්ඤති කිව්වොත් එයින් හැගෙන්නේ දැන් අදිච්ඡං මඤ්ඤති කියන්නේ මේක නිදුතුයි කියලා. දැන් මෙතන කියන්නේ අදිච්ඡං ගමඤ්ඤතිටි. තථාගතයන් වහන්සේ ඒ නිදුතු හැටියට ප්‍රකාශ කරන්නේ නැහැ. නිදුතුයි නිදුතුයි කියලා කියන්නේ කියන්නේ නැත්තේ මක් නිසාද කියන එක අපි අර කලින් මෙජානාමිති වදෙයන් සම්පස්ස මුසා සංමමස්ස මුසා කියලා කළ ප්‍රකාශනින්ම හෙළි වෙනවා. ඒ මම නොදන්නේ කිව්වත් ඒක මගේ මුසාවක් වෙනවා. අන්න ඒ නිසාමයි මෙතන අදිච්ඡං ගමඤ්ඤති. නොදුටුවයි කියලා කියන්නේ. අක්නිසාද මේක ප්‍රත්‍යක්ෂ සම්උප්පන්න දෙයක්. මේ ඡායාවක් දුක බව දන්නවා. දුකේ දැන් බල්ලා ගැන කියනවා නම් මේ අර එතන දුකේ බල්ලෙක් නෙවෙයි නමුත් ඡායාවක්. ඒක නිසා නොදුටුවයි කියලා කියන්නත් බෑ. ඒ ප්‍රත්‍යක්ෂ සම්උප්පන්න දෙයක් බව තේරුම් ගත්තා. අන්න ඒක නිසා ඒකට අදික්ඛන්නමයි. ඊළඟට දච්ඡබ්බන්නමයි. දච්ඡබ්බන්නමයි කියලා කියන්නේ දැකිය යුක්තක් ඇතැයි නහඟි. ඒකත් අර බොහෝ දුරට පළමුවෙන් කියවපු කාරණේටම සම්බන්ධයි. දැකිය යුක්තක් ඇතැයි. දැන් අර බල්ලා නැවත නැවත බලන්නේ මක් නිසාද? නැවත නැවත බලන්නේ දැකිය යුක්තක් තිබෙනවයි මේ වතුරේ. කියන හැඟීම. ප්‍රසාදිතයන් වහන්සේට එහෙම එකක් නෑ. මක් නිසාද මේ හැම එකක්ම ප්‍රතිපදිත නෝප්පන්නයි. සබ්බන් සංඛස්ස පත්‍ය. බලන බලන වාරයක් පාසා මේක අලුත් දැල්මක්. සංස්කාරයක්. අලුත් වීමක්. අන්න ඒක නිසායි ඒක දක්ෂකරණ මන්නේ. මේක බලන්න දෙයක් නෑ. බැලීමක් හැරෙන්න බැලිය යුත්තක් නෑ. දැකීමක් හැරෙන්න දැකිය යුත්තක් නෑ. ඇසීමක් හැරෙන්න ඇසෙන මාත්‍රයක් ඇසීම මාත්‍රයක් හැරෙන්න ඇසිය යුත්තක් නෑ. ඒක අර ආත්ම දෘෂ්ටිය නිසා ඇති කරන ඇතිවන හැඟීමක්. එතකොට මෙතනින් කියවෙන්නේ යන නිස්සාරත්වය. ඒක ශුන්‍ය අදහසමයි මෙතන කියවෙන්නේ. ඒ දැකිය යුත්තක් නැහැ කියලා කියන්නේ නිස්සාරයි. හරයක් නෑ මේක. කිස් බොල් සංගීතය කියන එක වචනයක් විතරයි. ඒ වචනය ඒ වචනයෙන් ඇති ඒ ඒ සංකල්පය දෙවිල ගැනීම නිසා සංගීතය කියලා දෙයක් තියෙනවායි අර සංගීත භාණ්ඩ රාශියකගේ කරන මහා බාලගෝත්‍ය තුලින් සංගීතය කියන වචනයක් මතු කරගෙන ඒක දෙවිල ගැනීම නිසා තමයි මේ සංගීතය අහන්න යන්නේ. මොන විදි තත්වයක් තියෙන්නේ. එතකොට වික්ඛාදී පිළිබඳවත් එහෙමයි. ඔය කාරණේ තථාගතයන් වහන්සේ තේරුම් ගත්ත නිසා තමයි දක්බ්බං නමඤ්ඤති. දැකිය යුක්තක් ඇතැයි මහන්සි. ඇසිය යුක්තක් ඇතැයි මහන්සි. ඒ ආදි වශයෙන් ගන්න පුළුවන් අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දත්තාරංගමන්නේ. දකින්න කෙනෙක් ඇතැයි මහන්සි. අන්න එතෙන්දි කෙලිම ශූන්‍යත්වය. ආත්ම ආත්මයේ ශූන්‍යතාව. දැන් අර අර ඒදන් උඩ ඉන්න බල්ලා අ තේරුම් ගන්න අරගෙන නැහැ. මේ දකින්න බලන බලලත් දකින්න බලලත් අතර සති ප්‍රත්‍ය සම්බන්ධතාවක් තිබෙන බව. දකින්න බලලා නිසායි පෙනෙන බලලා පෙනින්නේ. මේ දෙක අතර ප්‍රත්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක වෙනත් විදිහකින් කියනකොට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇස තියෙන පමණට පෙනෙනව නෙවෙයි. ඇස තියෙන ඇස තිබුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. රූප තිබුණු පමණින් චක්කු විඥානය ඇති වෙන්නේ නැහැ. චක්කුංච පටිච්ච රූපේ මේක ධර්මයේ ඉතාමත්ම බැලුවාම සරලම කියනවා. නමුත් මේක තේරුම් ගැනීම ඉතාමත්ම ගැඹුරු කාරණයක්. ඇසත් රූපයක් නිසා මේක නිසාමට ගැනීම පරිසම්පාදයේ මෙතන කියවේ. ඒක නිසා මෙතන දකින්න කෙනෙක් වෙනම දකින්න කෙනෙක් ඒ කියන්නේ දැකීමෙන් පරිබාහිර වූ අර විදිය දකින්න කෙනෙක් ඇත්තයි. හැඟීමක් තථාගතයන් වහන්සේ තුල නැහැ. මේ දක්ෂාරන්න මන්නේ ඒ සාමාන්‍ය ලෝකයා තුල ඒ දැකීම තුලින් ඒ දැකීම කියන ක්‍රියා මාත්‍රය තුලින් ඇති කරගන්නවා දකින්න පිළිඳ දකින්න කෙනෙක් පිළිබඳව සංඥාව. ආත්මාත්මී සංඥාවක් ඇති කරගන්නවා. මෙන්න මේ කාරණේම අර බාහ්‍ය සූත්‍රයේ ප්‍රකාශ වෙනවා බුදුරජාණන් වහන්සේ බාහ්‍යට ප්‍රකාශ කරනවා අර විදිහට ශික්ෂණයක් ඉස්සෙල්ලා දීලා දුටුවේ දුටු මතින් නතර වෙන්න අසුවේ යසු මතින් නතර වෙන්න ආදී වශයෙන් ප්‍රකාශ කරලා ඊළඟට කියනවා යතෝකෝ ඊළඟට වදානවා යතෝකෝතේ බාහ්‍ය දිත්තේ දිත්තමත්සං භවිෂති සුතේ සුතමත්සං භවිෂති මුතේ මුතමත්සං භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිෂති අකෝපං බාහ්‍යන තේන යතෝකං බාහ්‍ය නැතේන සතෝකං බාහ්‍ය නැතත් යතෝකං බාහ්‍ය නැතත් සතෝකං බාහ්‍ය නේද ඉදන හුරං උභයමන්තරේ ඊසේවන්ත දුක්ඛස්ස අර අර විදිහට ශික්ෂණය ඒ ශික්ෂණය යනවා නම් ඒ කියන්නේ අර දෙකින් මාත්‍රයෙන් අතර වීම ආදී වශයෙන් මේ ශික්ෂණය යෙදෙනවා නම් බාහ්‍ය එහෙම ඒ විදිහට බාහ්‍ය යතෝකෝටි බාහ්‍ය දික්කේ ඒ විදිහට දිනුන අවස්ථාවේ සතෝකං බාහ්‍ය නැතේන එවිට බාහිර පිළිබඳව ඒ වායින් ඒ වායින් මන්නා කරන්නේ නැහැ. නැතේන කියලා කියන්නේ තේන මඤ්ඤති. ඒවා අපි ඒවා මුල් කරගෙන දිත්තයෙන් මඤ්ඤනා කරන්නේ නැහැ. මමත්වයේ අනුව කල්පනා කරන්නේ දිත්තය උපකාර කරගෙන. උපකාර කරගෙන මමත්වයෙන් යුක්ත කල්පනා කරන්නේ. දිත්තේන අර ඒකයි නැතේන මඤ්ඤති. අර බීජ ගණිත සූත්‍රයක වගේ කාරණයක වගේ මෙතන දක්වලා තියෙන එක වචනයක්. එතකොට අර විදිහට කරනකොට හිතේනමයි. සතෝතං බාහ්‍ය නැති. එවිට බාහ්‍ය ඔබ තින් නොවන්නේ. යතෝතං බාහ්‍ය නැතේන සතෝතං බාහ්‍ය නැතත්. යම් අවස්ථාවක බාහ්‍ය නුඹ එයින් නොවන්නේද එවිට බාහ්‍ය නුඹ එහි නොවන්නේ. බාහ්‍ය නැතත් කියලා කිව්වේ එවිට බාහ්‍ය ඔබ එහි නොවන්නේ. දැන් අර සංගීතය දැන් අර සංගීතය ඇහෙනවා ඒ සංගීතය ඇහෙන දැනට අපි හිතවලුවොත් මේ දේශනාව අතහැරලා සමහර විටයි සංගීත ශාලාවේ අපි ඉන්නේ. ඊට වඩා මිහිරි සමාජයේ සංගීතයේ ඒක නිසා දැන් අපි මේ වෙලාවේ යන ඒක ඇතුලේ සංගීත ශාලාවේ අපි ඉන්නේ. අර සංගීත සෝතාරම් අර මේ පුද්ගලයෙක් හැටියට ඒක අරගෙන. අර දකින්න කෙනෙක් පිළිබඳ හැඟීම. ඒක තමයි අර සතෝ සංබාහ්‍ය යතෝ යතෝ සංබාහ්‍ය නැත්නම් සතෝ සංබාහ්‍ය නෙකේ යතෝ සංබාහ්‍ය නැතත් යම් අවස්ථාවක නුඹ ඒන් මඤ්ඤාන කරතොත් ඊට බාහ්‍ය නුඹ ඉහිනවන්නේ නුඹ ඉහිනවන්නේ ඒ විත්‍රේ ඉනවන්නේ ඒ විත්‍රේ කලකදියන් නොවන්නේ ඒ විත්‍රේ පිළිබඳව මමත්වයක් ඇති කරගන්න ගන්නේ සුතේ පිළිබඳවක් තියෙන සුතමුඛ ආදී පිළිබඳව ඔන්න ඔකයි ඒකට නැතත් කියලා කියන්නේ ඔබ ඉහිනවන්නේ යතෝතං බාහ්‍ය නැතස්ස සතෝතං බාහ්‍ය නේව ඉදං නහුරං නෝභයමන්තේ යම් අවස්ථාවක නුඹ ඉගෙනවන්නේද උරිත බාහ්‍ය නුඹ නීත් නොවන්නේ එහිත් නොවන්නේ දෙක අතරත් නොවන්නේ මේව දුකෙහි කෙලවර ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම අර ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා ආත්ම ආත්මයේ ශූන්‍යත්වය ප්‍රත්‍යක්ෂ කරගත්තා කියන එකයි තමයි කියන්නේ මේක නෑ ඒත් නෑ අතරත් නෑ උන්නේ කාරණේ ඒකට දස්සාරණමයි කියලා කියන්නේ. දකින්න කෙනෙක් ඇතයි නැහවි. ඒ දෙකම අර සෝතාරං, නෝතාරං, ඤාතාරං හිතන්නේ කැකයිවත් කියලාවත් හිතන්නේ නැහැ. සිතින් මාත්‍රය හැරෙන්න සිතන කෙනෙක් කැකයි කියලාවත් හිතන්නේ කතාව කියනවා. මම යනා කරන්නේ. ඔන්න ඔකයි ඒකට අර ශුන්‍යතාවදී. ශුන්‍යත්වයේ නිස්සාරත්වය, නිදිතුතුම කාදී නිස්සාරත්වය. ඒවා අර සාමාන්‍ය ලෝකයාට හිතනවා වගේ ගාහකම් රටාවට අනුව හේතු කර්ම කියලා. මේකෙන් අපි යමක් තේරුම් ගන්න දෝෂි ක්‍රමය තමයි විෂය විෂයී සම්බන්ධතාවය. ඒක නැත්නම් හේතු කර්ම සම්බන්ධතාවය. දකින්න කෙනෙක් ඉන්නවා, දකින්න දෙයක් තියෙනවා. දකින්න දෙයක් තිබෙන නිසා දකින්න කෙනෙක් ඉන්නවා. දකින්න කෙනෙක් ඉන්න නිසා දකින්න දෙයක් තිබෙනවා. මේක අතර දෙයකාවක් තිබෙනවා. ඔන්න මේ දෙයකාවේ නිදීමයි. මේ දෙයකාවේ නිදිලා මේක මේ ප්‍රතිසම්පන්නය. හේතුපත් රාශියකගේ සමவாயය, සම්නිපාතය. එක්තැන් වීමක්. මහ රැස්වීමක්. මහ රැස්වීමක් නම් මේ මහ ගොඩක් ඉන්නවා මෙතන. ඒකපත් රාශිය. එයින් තොරව මෙතන දෙකක් හැටියට බෙදලා ගන්න බෑ. නමුත් ලෝකයාගේ පිළිච්ච අර විශේෂ විශේෂ සම්බන්ධතාව, අර්ථ කර්ම සම්බන්ධතාවන් ව්‍යාකරණ රටාවට මුලා වෙලා වඩා පහසුවෙන් ව්‍යවහාර කිරීම සඳහා කලකාගෙන දකින මොනෙක් කියනවා දකින දෙයක් කියනවා. අතන මොනෙක් කියනවා අතන දෙයක් කියනවා. ඔය විදිහට කල්පනා කරනවා. ඒක කතාවේ දැනවාන්ති තුළ ඒ බඳු සඳාවක් නැති බවයි මේ ක්වෙස්චන් ප්‍රකාශ වෙන්නේ. ඊළඟට ඊළඟට කියන්නේ අර ආදී භූමි නමින් හැඳින්වෙන පස්වෙනි කොටස. ඒක ප්‍රකාශ වෙන කීපේ ඉතිකෝබිත්තේ සසාගතෝ ගත්තා ඉතිකෝබිත්තේ සසාගතෝ විච්ඡසිත මුත්ත නිවාතේසු ධම්මේ නිවාතබ්බේසු ධම්මේසු ආදී ඒව කාදී සම්හාචකන කාදීම්මා අඤ්ඤෝපාදී උත්තරිකරෝවා පණීතකරෝවා නත්ථීති වදාමි ඉතිහොදිකේ පසහගතෝ විචිතමක විඤ්ඤාතබ්බේසු ධම්මේසු ආදීයක ආදී සම්මාතපන සාදීම්මා අඤ්ඤාකාදී උත්තරිකරෝවා පණිතකරෝවා නැති මෙසේ මහණෙනි සතහගත තෙම විචිතමක විඤ්ඤාතබ්බ දැකිය යුතු අසීතේ බුදු අසීතේ විඳි දැනගත යුතු ආදී ධර්මයන් පිළිබඳව ආදී හේව කාදී කාදීතේක්න කාදීගේ කාදීමය සම්මාචකන කාදීමා ඒ කාදී භාවයෙන් වඩා ඊට වඩා උත්තරීතර වූ ප්‍රණීතතර වූ කාදී භාවයක් නැත ඒ කියන්නේ කාදීගේ කාදීය එතකොට මෙන්න මෙතන තියෙන ගැඹුරු වචනය තමයි කාදී කියනවා කියන්නේ ඒක අපි කලින් එක්තරා ප්‍රමාණයකට විග්‍රහ කරා කාදී කියන එක අර ඔකේ වූ කියන අදහස අතුවානේ මේක තෝරන්නේ ආදිකා නාම ඒක සබිතක ආදී කියලා කියන්නේ එක සමාන ඒකාකාර බව කථාගතෝත යාදිසෝ ලාභාදිසු ආදිසෝ අලාභාදිසු කථාගතයන් වහන්සේ යම් ලාභාදීන් පිළිබඳව ලාභය යකස ප්‍රසංසා ආදී පිළිබඳව යම් තේද මේ අස්ත්‍ය ලෝක ධර්ම පිළිබඳව මෙතන අදහස් කරන්නේ ලාභාදී යම් තේද අලාභාදී දෙකේම ඒ දෙක අතුවව තෝරන්නේ මේක සම්පූර්ණයෙන් වැරදි නැතත් මෙතන තියෙන යම් කිසි අඩුපාඩුවක් මක්නිසාද අර කාදී කියන වචනේ එක්තරා ගැඹුරු අංශයක් මේකෙන් යටපත් වෙනවා. ලාභ ලාභාදී යම්සේද අලාභාදී කියන මේ කිව්වහම ටිකක් කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් ලාභාදී කියේද කියලා. නමුත් මේකෙනෙගේ නියම කාදී කියන එකේ නියමාර්ථය ඉතික පිටින් යන ඒ ලක්ෂණ පිළිගත හැකි විදිහේ විවරණයකට අතුවාවෙ එක්කම දෙනවා. මහා නිද්දේශයෙන් විග්‍රහ දක්වනවා අර ඉච්ඡා නිච්ඡේක ආදී කියන ඒ විග්‍රහය මහා නිද්දේශයේ කියන විග්‍රහය ඒ මුනිවරයා පිළිබඳව තථාගත රහතන් වහන්සේ පිළිබඳව ලාභේ කිතාදී අලාභේ කිතාදී යතේ කිතාදී අයතේ කිතාදී අන්න ඒක නියම විවරණය. ඒ කියන්නේ ලාභේ කිතාදී අලාභේ කිතාදී යතේ යතේ පිළිබඳවත් ආදී අතේ අයනස පිළිබඳවත් ආදී. එන්නකෝ ලාභයන්ගේ ගන්තයේද අලාභයන්ගේ කොටේ මේ කියන එක නෙවෙයි. ලාභයන්ෙත් එසේම, අලාභයන්ෙත් එසේම, යසුත පිළිබඳවත් එසේම, අයසදෙත් එසේම, නිඳායෙත් එසේම. ඒ එසේ බව. ඒක දිගටම යන ඒ සේවා. මේ කියන ඒ බව දෙවියෝ අපි කලින් අවස්ථාවක් දැක්ුවා එකක් ඒක හේතුවක් හිතට උපාදාරයෙන් මේක විග්‍රහ කරන්න පුළුවන් අර සතතානම් වූ පටිච්චසමුප්පාද ධර්මතාව අවබෝධ කර ගැනීම අනිත් එක සම්මේතානමින් හැදෙන්නේ නම් යමක් අයත් කර ගැනීම අල්ලා ගැනීම එයින් වැළකී සිටිනවා. ඒකට අපි කියන්නේ අසම්මයතාව. අසම්මයතාව. මේක විශේෂ ඉතාමත්ම වැදගත් වචනයක් සූත්‍රදේශනාවලදී මේකම් මේකල ඒතරම් ඉදිරියට අරගෙන නැති විදිහ වචනයක්. අසම්මයතාව කියන ප්‍රතිපත්තිය. ඒ කියන්නේ දැන් සුතය දැන් අපි අර සංගීතය පිළිබඳව කල්පනා කරලා බලනවනම් ඒක පිළිබඳව සම්මේතාවක් ඇති කරගත්තොත් අන්න එතකොට අර ඒකේ ඇදී සිටීමක් එතනින් හැදෙන්නේ. ඒක කිසිම සංගීතමය බුද්ධලේ කියන්නේ. සංගීතයට ඇලෙන බුද්ධලයා සංගීතමය දැන්. සම්මය කියලා කියන්නේ අපි කලින් ප්‍රකාශ කළා දැන් සෝවන්නමය රජතමය ආදී වශයෙන් රන්මය රිදීමය කිව්වා වගේ එකක් තමයි සම්මය කියලා කියන්නේ. නමුත් මෙතන සද්මය එයින්ම එයින්ම හටගත්. මොකකින්ද හටගත්තේ? ඒ දැන් දික්කයක් පිළිබඳව නම් ඒ දික්කෙනින් හටගත්තු බුද්ධලේ. එහෙම සුඛයක් නම් සංගීතය පිළිබඳව කල්පනා කරනවා මේ සංගීතයෙන් හටගත්තු. ඒ කියන්නේ සංගීතඥයෙක්. සංගීතයක මිත්‍රි අනුයෝගිත. ඒ විදිහට මේ සම්මයතාව. එතකොට මේ සම්මයතාව නැතිවීමයි සාදී බව. සම්මයතාවේ නිදීම. ඒකටවත් හේතු වෙන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ. ඒක නිසාමයි අර සාදී ගුණය කියන්නේ. මේක මහ පුදුම සංකල්පයක් මස්නිකාගේ ලෝකියාගේ පිරිත් දැන් සාජීවව කියන එකේ එක අර්ථයක් තමයි ස්ථිරකාර බව භෞතික ඒ පරිවර්තනය කරන්නේ ස්ථිරකාර අචල අකම්පිත කියන වචනවලින් සාමාන්‍ය ලෝකයා අචල දෙයක් සිටියත් කලකන අචල වීම නැත්නම් නිෂ්කල ස්ථිරකාර වීම ඇතිව කලකන්නේ යම් කිසි දෙයක් හේතු විදිහකින් නැත්නම් යමක් හරිය අල්ල ගැනීම නමුත් මෙතන කියන්නේ කියන අනිත්‍යය කිසිවක් කිසිවක්වත් අල්ලගැත්තේ නැති බවක් අකම්මිතාව මේ කියන මේ සාදී කියන ගුණය තුල තිබෙනවා එක්තරා විදිහක සුඛනම්ය බවක්. සුඛනම්ය බව කියලා කියන්නේ පහසුවෙන් නවන්න පුළුවන් ගතිය. අන්න ඒකම තමයි අර කලින් අවස්ථාවක අපි දැක්ුවා අර දැන් පිටපාත යන ඒ මුනිවරයා පිළිබඳව ප්‍රකාශ වෙනවා අලක්ඛන් යදිදං සාදී නාලක්ඛන් සුන්දරාමි උභේනේවතෝ සාදී සුත්තං පටිඤ්ඤාත්ති පිටපාත යනවා යන තැනින් අලක්ඛන් යදිදං සාදී ඉතින් පිටපාත ලැබුණොත් ඒත් හොඳයි. අලක්කම් යදිනම් සාදු. නාලක්කම් සුන්දරානි. නොලබුණොත් ඒක සුන්දරයි. ඉබ්‍රියේ නීවසෝදාදි. ඒ දෙකෙන්ම සාදු. ඒ දෙකම ගැළපෙන හැටියට එඩි ගහනවා. අන්නේ හැඩගැස්මේ හැකියාව. ඒ සුඛනම්ය බව. ඒකත් කියනවා මේ කාදී කියන වචනේ. එතකොට කාදී කියන වචනේ ස්ථිරකාර කියලා කියුවට මොකද? එින් හැදෙන්නේ නැහැ. ගැඩි බවක්. නොදැටි බවක් ඒ වෙනකොට තියෙන. තථාගතයන් වහන්සේලා, රහතන් වහන්සේලා පිළිබඳව කියන්නේ එක්තර නොදැටි සුපනම්මේ බවක්. මේක මහ පුදුම ගුණයක්. මේක ටිකක් අපිට තේරුම් ගන්න පුළුවන්. අපි නොයෙකුත් මේ ලෝකේ තියෙන උපමාවලින් මේ ගන්න මේ ධර්මයේ තේරුම් ගන්න. දැන් ඔය සීලා මණ්ඩපවල තිබෙනවා යතුරුන් කිල්ලා. එහෙම නැත්නම් සතුරුන් කිල්ලා කියලා ඔකට කියනවා. ඔය යතුරුන් කිල්ලා කරකැවෙනකොට ඕකේ ඔය ආත්මික ඉඳගත්තු කෙනෙක්. මේක උඩට යනකොට මුලින් හතට වැටෙන්නේ නැහැ. ඒ අතුරුන් සිලාව කරකැවෙන කරකැවෙන ආකාරයට රාසනියක් හැදගෙන සුතනම් මේ බවක්. ඒක දෙවිව තිබුණා නම් එහෙම එහෙමනම් අර උඩට යනකොට මේ විකුද්ධිල වැටෙනවා. අන්නේ විදිහකම තමයි සාදී ගුණය. අර අෂ්ටලෝ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං ලක්ෂණ සම්පති. කියලා කියන්නේ ඒකයි. මේ කියන අකම්ප්‍ය ගුණය අචල බව අර යමක් බදාන ගැනීම ළඟට යමක් දෙවිව අල්ලාගෙන නොගෙන්නේ නිසා නිසිතක්ේ කලිතං අනිසිතක්ේ කලිතං නැති. යමකට හේතුවක් තිබුණානේ කලිතයක් ඇති වෙනවා. දැන් මම විද්‍යට හේතු වෙලා ඉන්නවා. කවුරුත් කිසි ගමන්ම කිව්ව මොකක් හරි කරොත් සමහර විට ඒක කලිතයක් ඇති වෙනවා. සැලම. එතකොට අන්න ඒකම තමයි නිසිතක්ේ කලිතං අනිසිතක්ේ කලිතං නැති. යමකට හේතු වෙලා තිබෙන තැනකට කලිතයක් කියන කලිත වීමක් කියන්නේ. හේතු වෙන නැත්නම් කල්පියක් නැහැ. නමුත් ලෝකයා හිතන්නේ ගමකට හේතු වෙලා තිබුණා නම් ඒකම තමයි සාමාන්‍ය ඒක ස්ථිරකාර බව. ඔය විදිහේ පුදුම අදහසක් තිබෙන ඔය සාදී කියන වචනේ අන්න ඒක දැන් මෙතන කියවෙන්නේ අර ලාභාලාභ පිළිබඳ සාදී බව නෙවෙයි අශ්ලෝක ධර්ම පිළිබඳ සාදී බව නෙවෙයි මෙතන විශේෂ අර්ථයකින් සාදී බව විග්‍රහ කරන්නේ මක්නිසාද ඉතිකෝ වික්‍රේ තථාගතෝ වික්ෂිතමක විඤ්ඤාසබ්දේසු ධම්මේසු අර ලෝකයා ගන්න දෘෂ්ටි පිළිබඳව සාදී බවක් මෙතන ප්‍රකාශ වෙන්නේ ලෝකයා වික්ෂිතමක විඤ්ඤාසාදී ඉදමීම සත්‍යම් මොගමන් මේම සත්‍ය අනිත් සියල්ල බොරුව කියලා දැඩිව අල්ල ගන්නවා. නමුත් තථාගතයන් වහන්සේ ඒකක්වත් දැඩිව අල්ල ගන්නේ නැහැ. ඒ ඒ තැනම තිබෙලා සබලයිව විග්‍රහ කරනවා විතරයි. අර අර අර බල්ලාගේ ඒදඬ උඩ බල්ලාගේ උපමාව වගේ ඒවයි ප්‍රතික්‍රම උත්පන්න ස්වභාවය. ඒ හැම එකක්ම ස්පර්ශය ප්‍රත්‍ය කරමින් පදම තිබෙන සිදුවන බව. ඒක විතරයි තේරුම් ගන්න. අන්න ඒකයි මෙතන මේ පාදී කියන්නේ. ඒකට නෝකව පාදී භූමිය අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා තීජ දෙකයි ගන්න වෙන්නේ ඊළඟට තිබුණේ මේ සූත්‍රාගත වෙන ධාතා දෙක යම්කින්ච දුක්ඛං සුඛං මුතං වා අධ්‍යෝ අධ්‍යෝධිකං සත්‍යමුඛං පරේසං නොපීසු කාදී සය සංයුතේසු සත්‍යං මුසාවාපි කරං බහෙයං ඒකං කුසලං කටිද කටිකච්ච දිස්වා අධ්‍යෝතිකාවත් පදා විසත්තා විතක්කා ඥානානි පස්සානි කතේ වේතං අජෝතිතං නති තථාගතාන යන්ති දිට්ඨං සුඛං මුතං වා අජෝතිතං සත්‍ය මුතං පරිහං අනියං විසින් සත්‍ය වශයෙන් සත්‍ය හැටියට හඳුන්වන ලබන සත්‍ය මුතං පරිහං යම් කිසි දිට්ඨි දෙයක් අසු දෙයක් නිදි දෙයක් අද්ද යම් කිසි දිට්ඨං සුඛං මුතං වා අජෝතිතං සත්‍ය මුතං පරිහං මුතියේසු සාදී සංසම්මුතියේසු සංසම්මුත කියන එක එක්තරා ගැටළු විදිය වචනයක් අපි අපි මේකට දුන්න අර්ථය තම තමන් තම තමන් සීමා වූ නැත්නම් සොතිවත් එහි කොටු වූ කියලා ගන්නත් පුළුවන් තම තමන්ට විතරක් සීමා වූ ඒ විකසිතමුකා විඤ්ඤාණ ආදී පිළිබඳව ඒ සත්‍යයන් පිළිබඳව හැකේ දුකාදී කය සංගිතේසු සත්‍යං හොසාවාපි තරංගහිය ආදී වූ මම ඒ එකක්වත් ඒ දිට්ඨි සමතාදී විඤ්ඤාතාදී පිළිබඳ අනිකතු අනුකූලයේ බස සත්‍ය කියා හෝ කොරිය කියා හෝ මම නොකියමි අර කාදී බව නිසාම ඒකාන්ත සත්‍යයක් කියලා කියන්නේ නැතුව ඒකාන්ත වරුවක් කියලා කියන්නේ ඒකාන්ත කල්ලම් ප්‍රතිගත්ත දිස්වා අජෝතිකායත් පදාසත්තා ගානානිපස්සාන් කතියේ යතන් අජෝතිකන් අතිකතාවතානයි මේ කියන දිට්ඨි උල ඒකන් දෙකල්ලා ප්‍රතිකච්ඡ දෙත්වා කලින්ම දැකලා අජෝතිකායත් පජාවිසත්තා මේ අක්ක ප්‍රගාව ඇනිලා ඇලිලා සිටින මේ දිට්ඨි උල කලින්ම දැකලා ඥානානුපස්සාන සතිය වේතං ගමී දකිනිය මේ එසේමයි යන අජෝතිකයක් දෙවිපතේ සිටීමක් කථාගතයන් වහන්සේලා අසුරට ওই විදිහේ සූත්‍රය අවසන් වෙනවා ඒකත් මේ ගාථාවේ තියෙන වචන පිළිබඳව අර යම් යම් නියුක්ති පිළිබඳව යම් යම් පැටලවි තියෙනවා. ඒවා ටිකක් ඒවා තුලින් අපිට මතු කරගන්න පුළුවන් මේ සූත්‍රයේ තවත් ගැඹුරු අර්ථ රාශියක්. මේ සයිසංගුත කියන වචනේ ඒක ලොකුම ගැටලු පදයක්. අතුවාණේක තෝරන්නේ සයිසංගුතයේ සූති සයනේව සරිත්වා පියායිත්වා දරිත දහනේසු දික්ඛ ගතිකේ සූති අත්ථෝ. දික්ඛ ගතිකායි සයිසංගුතාති උච්චාරති. ඒක තෝරන්නේ සයනේව සරිත්වා පියායිත්වා සමාන සිහිකොට ප්‍රිය වශයෙන් හලකාගෙන අල්ලාගත් ග්‍රහණ ඇති දෘෂ්ටිගතිකයි. දෘෂ්ටිගත අයයි. දෘෂ්ටිගතික මේ සයසංගතා කියලා ගන්නේ දෘෂ්ටි අල්ලගත්තු අයයි. සයසංගත කියන වචනේ නටුවව තෝරන්නේ. නමුත් අපි මේකෙන් දිගත්තේ අල්ලාගත්තු දෘෂ්ටි. මේ මතිමතාන්තරය මෙතන සයසංගත කියලා කියන්නේ. ඉතින් නෙවෙයි. දැන් මේක අපි මේ සංහිතුක බව පෙන්වන්න කරන්න මේකට සාධක වශයෙන් අපිට දක්වන්න පුළුවන්. එතන මේ කියන අදහස, කය සංහිත කියන එකෙන් ගන්න කටයුතු අදහස් තේරුම් ගැනීමට ඉක්ක් උපකාර වෙනවා. මේ කාලකාරාම සූත්‍රයේ තියෙන අදහස අදහසට අදාළ කාරණා රාශියක් ඉදිරිපත් කරන සුත්තනිපාතේ අටක වර්ගයේ එන යම් යම් සූත්‍ර. සුත්තනිපාතේ අටක වර්ගයේ විශේෂයෙන්ම ඒ කාලයේ තිබුණු අර විවිධ දෘෂ්ටිවාදීන් අතර තිබුණු මතභේද විවාද පිළිබඳව ගැඹුරු අදහස් රාශියක් ප්‍රකාශ වෙනවා. දැන් මෙතන මේ කාරණයට මේ සල්සංගුත්ත කියන වචනේ අර්ථය මතු කර ගැනීමට උපකාර වෙන ගාථා කීපයක් පළමුවෙන්ම දක්වන්න පුළුවන් චූල ව්‍යුහ චූල ව්‍යුහ කියන සූත්‍රයේ ඒ සූත්‍රය විකාශනය වෙන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන් ප්‍රශ්නයක් කරනවා ඒකට දෙන පිළිතුර මේක අපි ආයෙ තෝරන්නේ බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක්ම වාගෙන මේ ලෝකයේ අහන ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවට පිළිතුරු දෙනවා කියන එක. කොයි කොයි හැටි හෝ ඒවා ප්‍රශ්නය මෙන්න මේකයි. ප්‍රශ්නාන් සත්‍යන්ති වදන්ති ප්‍රශ්නාන් සත්‍යානි වදන්ති නානා පවාදියාසේ කුසල වදානා. පවාදියාසේ කුසල වදානා. සත්‍යානි සුඛානි බහූනි නානා උදාහු තේ සත්‍යමනුස්සරන්ති. කත්මාන සත්‍යානි වදන්ති මතීකාද මේ නානාවිද සත්‍යයන් එක එක නොයෙකුත් ප්‍රකාශ කරන්නේ පවාදිවාසයේ කුසලාවදාන විරුද්ධවාදී එක්වාද ඇති අය තම තමන් දක්ෂයන් යයි කියා නානාවිද සත්‍යයන් ප්‍රකාශ කරන්නේ මක්නිකාද ඔකයි ප්‍රශ්නේ ඒක දෙවෙනි පද ඊළඟ පද දෙකේ කියන්නේ සත්‍යානි සුඛානි බහුමිනාන අත් වශයෙන්ම සත්‍ය කියන දේවල් සත්‍ය කියන එක නානාවිද දෙයක් බොහෝ සත්‍යයන් තිබිය හැකිද කියන එකයි යන්නේ. සත්‍යානි සුඛානි බහුම්නාන. උදා වූ තේ සත්‍යානුස්ථාන. එහෙම නැත්නම් ඒ විරුද්ධවාදය කියන්නේ නිකන් තර්කයෙන් තර්කයේ අනුව යන එකක් පමණක් දෙන එකයි තියෙන්නේ. ওই දෙකයි ප්‍රශ්නේ. ඊට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර නේම සත්‍යානි බහුම්නාන අඤ්‍යත්‍ර සංඥාය නිච්ඡානි භෝකි අක්කන්ත දිත්තේ සුඛකත්ත උත්වා සත්‍යං නිසාති දෝධමා දෙහිම පඥානි බහුව විනානා සත්‍ය කියන එක බහුවිත දෙයක් නෙවෙයි. අඤ්ඤත්‍ර සංඥාය විච්ඡාන දෝකේ. දෝකේ සංඥාවෙන් සංඥාවේ හැරුණු විට ඒ ඒ සත්‍ය හැටියට ප්‍රකාශ කරන දෘෂ්ටි මතවාද වලට මුළු ඒ සංඥාවෙන් බැහැර ඒ සංඥාවෙන් පරිබාහිරව ඒ සංඥාව හැරෙන්න වෙන වෙනම සත්‍ය කියලා දෙයක් ලෝකේ නැත එතනින් අපිට කියන්නේ බුදුරජාණන් වහන්සේ අර අරව ඒකාන්ත සත්‍ය වශයෙන් පිළිගන්නේ නැහැ. නමුත් මේ මේ සංඥා මත්තන් නිසා මෙන්න මේ මේ දෘෂ්ටි ප්‍රකාශ කරනවා කියන කාරණේ තේරුම් ගන්න. ඒකයි අර අන්‍යතර සංඥාය නිච්ඡානි ලෝකේ. ඒ සංඥා යම් කිසි දෘෂ්ටි මතවාදයක් ඇතිවීම හේතු වුණු සංඥාව ඒක බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. ඒ සංඥාව දකිනවා. ඒක නිසා ඒ සංඥාව අනුව මේ දෘෂ්ටිය මේ මතුවේ යුතුයි කියලා අදහස තියෙන බුදුරජාණන් වහන්සේ. අන්න ඒක නිසා ඒක ඒවයි එක්තරා සීනික අර්ථයකින් සත්‍යයි. අන්‍යත් සංඥාය නිත්‍යං දෝකේ. සක්කන්ත දික්කේ සුපකප්ප යුක්වා සත්‍යං මුසාති දේධම්මම ලෝකේ සාමාන්‍ය කෙරෙන්නේ මෙන්න මේ විදිහේ දෙයක්. තම තමන් දත්වීය දෘෂ්ටියෙන් පිළිබඳව අර්ථය උපකාර කරගෙන සක්කන්ත දික්කේ සුපකප්ප යුක්වා දෘෂ්ටියෙන් පිළිබඳව තර්කයේ යොදමින් තර්කයේ උපකාර කරගන්නේ සත්‍යං මුසා සත්‍යයක් මුසාවක් කියලා ඒ දෙකත් ලෝකේ හදාගෙන තියෙනවා. මේ කාරණේ තවත් විග්‍රහ වෙනවා මහා විහුව සූත්‍රයේ ඊළඟට කියන මහා විහුව සූත්‍රයේ මේ කියපු මේ සත්‍යමුසාව පිළිබඳ අදහස සකං හි ධම්මං පරිපූර්ණමාහු අඤ්ඤත ධම්මං පරිහීනමාහු ඒවන්ති විකහ්‍ය විවාදියන්ති සකං සකං සම්මුති මාහු සත්‍යං මේ විරුද්ධවාදිය කියලා තියාගන්න ආකාරයයි මේ වාද කරන ආකාරයයි මෙතන මේ ගාථාන් ප්‍රකාශ වෙන්නේ. සතන් මේ ධම්මං පරිපූර්ණම ආවු සමාධියේ ධර්මයේ පරිපූර්ණයයි කිය. අඤ්ඤස ධම්මං පරිහිනම ආවු අනිකාගේ ධර්මයේ ඉතිණියයි කිය. ඒ වන්ති සිද්ධාය විවාදියන් කියන එකේ දැඩි කොටගෙන විවාද කරා. සතන් සතන් සම්මුති මාහු සත්ත. සමතනාගේ සම්මුතියේ සත්‍යයයි කියාගන්නේ. ඔන්න එතන කියන අර සකන් සකන් සම්මුති. දැන් අපි අර සල්සම්මුත කියන වචනේ ටිකක් අද අදාළ වචනේ මේ අහුවෙන්නේ. ඒකට යම් කිසි ඉන්දියන් මේ අහුවෙන්නේ. සාදක. සකන් සකන් සම්මුතියෙන් ආනිසක. තම තමාගේ සම්මුතියට ලෝකයා සත්‍ය කියලා කියනවා. තමයි ගාථාවක් අපට හමු වෙනවා මේ දෙකෙන් අදහස් පාදාල පසුර සූත්‍රයේ. ඒකත් ඒ අටක වගේම ඉදේව සුද්ධි ඉති වාදියන්ති නාඤ්ඤස නාඤ්ඤේසු සුද්ධි ඉදේව සුද්ධි ඉති වාදියන්ති නාඤ්ඤස්ස ධම්මේසු විසුද්ධිමාහි ධම්මිකතා සත්‍ය සුභං වදානා අච්චේක සච්චේසු පුතුරි වික්ඛා ඒ තරම් විදිහට වාද කරන අය පිළිබඳවයි කියන්නේ ඉදේව සුද්ධීති වාදයන් කියන්නේ මගේ ශාසනය විතරයි මගේ ධර්මයේ විතරයි විසුද්ධිය තියෙන්නේ. කාමයේසු ධම්මේසු විසුද්ධිමා අනිකුත් ධර්මයන්ගේ විසුද්ධියක් නැත. ඔය විදිහට කියනවා. ගම්නිසිතා පත්තුසුබං වදානයි යමක ඇලිලා සිටිනවනම් ඒ පිළිබඳව සුභවක්ෂය ඒකේ හොඳ පැත්ත විතරක් ප්‍රකාශ කරනවා එහෙම ප්‍රකාශ කරමින් අච්චේක සත්‍යයේ පුදුමනිවිස්සා අන්න අච්චේක සත්‍යයේ පුදුමනිවිස්සා අච්චේක සත්‍යයන් කියන්නේ තම තමන්ට පමණ ප්‍රතිමා වූ සත්‍යයි දැන් පච්චේක බුද්ධ කියලා කියන්නේ තම තමන්ට පමණ බුදු වූ කියන්නේ ඒ වගේ පච්චේක සත්‍ය කියලා කියන්නේ තම තමන්ට පමණ සත්‍යයි එන්න පච්චේක සත්‍යයේ පුතු පුතු නිවිස්සා කියන්නේ දෙන් දෙන්ද ඒ කියන දෘෂ්ටි ඒ විරුද්ධ මතවාදීන් ඇති වාද ඇති අය වෙන වෙන වශයෙන් තම තමන්ගේ සත්‍යයන්හි කලකදියන් වල තිබෙනවා. පච්චේක සත්‍යෙ හිත තුනීත්‍ය. මොනේ පච්චේක සත්‍ය අදහස සකං සකං සම්මුති කියන අදහසයි මේ සය සංගති කියන වචනයෙන් ප්‍රකාශ වෙන්නේ. සය සංගතිය කියන්නේ එතකොට අර සතිය. සතියත්ේ කොටු සතියත්ේ ආවරණය වූ ඒක ඒ ඉන්න කොටු වූ කටු වූ ඒ දෘෂ්ටිය පිළිබඳව තථාගතයන් වහන්සේ අනිකතු සත්‍යය කියා හෝ මුසාය කියා හෝ ඒකාන්ත වශයෙන් දරන්නේ සිටින. ඒකට ඒ වචනේ ඒ විදිහටයි තවත් පොඩි කාරණයක් අර පරංගහේ කියන එකත් අතුවාවේ තෝරන්නේ පරං කියන වචනේ තෝරන්නේ උත්තමං කස්වා. නමුත් මෙතන මේ පරංගහේ කියන්නේ අනිකා කියන එකයි. ඒකත් මේ අසුත්ත නිපාතේ ඉදාත වලින් අපිට හෙළියනවා ඒත් ඒ කීලදී සූත්‍රයේම යේනේව බාලෝති පරන්දහාති තේනේ තේනාතුමානම් කයනේ කුසලෝති යම් යම් කාරණයක් නිසා අනිකා බාලයායයි කියයිද බාලයායයි දරයිද ඒ ආකාරයෙන්ම තමා දර්ශකයේ කියයි මෙතන පරන් 10 කියලා ඉතන කියනවා අනිකා බාලයෙකු හැටියට අනිකා මෝඩයෙකු හැටියට දරයි එතකොට මෙතන පරන් කියලා කියන්නේ අනිකා කියන්නේ ওই විදිහට අපි මේ ගාථාවල ඒ මූලික අර්ථය ගන්න පුළුවන්. දැන් එතකොට මේ මේ මේ සූත්‍රයෙන් අත් වශයෙන්ම ප්‍රකාශ වෙලා තිබෙන්නේ මේ සූත්‍රයේ විශේෂම අලුතෙන් ඒ පාඨයක් හිතාම ගොඩක් ඥානාන් පස්සාන් කපේක අජ්ජෝ සිතන්නති සකාලතං. ගනිමි දකිමි. ඒ එසේමයි යන පැටලී වෙලි පැටලී සිටීමක් සකාලතයන් වහන්සේලා තුළ නැත. එන්නේ මේ ප්‍රකාශ වෙන කාරණය ඒකේ කියන්නේ ලෝකියා දිත්ත කලායතනයේ නිකදවා ගන්න කලායතනය තුලින් නිකද වෙන්න දිත්තසිත මුපරිණාතාදිය ඒ දැඩිව දෘෂ්ටිග්‍රහයෙන් අල්ලා ගන්නවා නමුත් සත්‍යගතයන් වහන්සේ ඒවා අපි අර දෘෂ්ටිග්‍රහයෙන් අර දෙලි දෙලි ගැටි පැටලී සිටීමක් ඇති කරගන්නේ නැති මක් නිසාද කලායතන නිරෝධය දුක නිසා මේ සලායත නිරෝධිය ගැටීම හරියට අර අපි නිදසුනක් කියනවා නම් යම් කිසි අධිවේග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යන්ත්‍රයක ආවරණ කහඩුව ගලවලා ඒක ඇතුලේ කෙරෙන මහා පුදුම විදියේ කලන භ්‍රමණ ස්පන්දන ධාවන ක්‍රියාවලිය කුමින් කරන්න වගේ බුදුරජාණන් වහන්සේ අපට අර කලායතනය කියන මේ මහා යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය අර කලින් දවසේ අපි උපුටා දැක්වූ චලන දෝයන් කියන සූත්‍රයෙන් විභාග දැක්වුවා. ඒ දෝයන් සූත්‍රයෙන් අපි එදා දැක්වුවා කක්කම නිච්ඡං විපරිණාමය අඤ්ඤතා භාවී රූපානිච්ඡ විපරිණාමෝ අඤ්ඤතා භාවිනෝ ඉච්ඡෝතං දෝයන් චලන්තෝ වයන්තෝ විපරිණාමය අඤ්ඤතා භාවී යෝවාදී වශයෙන් දීඝ සූත්‍රයක් දීඝ කොටසක් අපි එදා දැක්වුවා. මහණෙනි අස අනිත්‍යයි වෙනස් වෙනවා වෙනස් වෙන ඉති කරනවා අන්‍යාකාරයකට පරිවර්තනය වෙනවා රූපේනොත් අනිත්‍යයි ඊළඟට ඒ වගේම එකක් විඥානයත් අනිත්‍යයි ඒ දෙක දිගටම තියාගෙන ගිහින් අවසානයේ කියනවා කුත්තෝ විච්ඡේ වේදේති කුත්තෝ සංජානාති කුත්තෝ වේදේති කුත්තෝ සංජානාති ඉච්ඡේති ධම්මාතරාති වයනති අනිත්‍ය විපරිණාමය අන්‍යථාභාවිනෝ මේ කරායතේ නිෂ්පාදනය වෙන කොටස තමයි අන්තිමටම කියෙන්නේ මේවයි කියන මේ වේදනා මේ ස්පර්ශය නිසා ඇති වෙන මේ හැම එකකටම අනිත්‍යයි සමීය වෙනවා වෙනස් වෙනවා ගෙවි යනවා ඒ දෙක වශයෙන් රාශියක් බුදුරජාණන් වහන්සේ වේදනා මේවයි හිත දෙන වේදනාව චේතනාව සංඥාව මේ විපිට තුනක ඉන්නාට කියලා කියන්නේ මේ සංඥා කොට අර සංකත කොට සංකත සංඥා කොට සංකත කියලා කියන්නේ නිෂ්පාදනය කරන ලද දේවල් ඒකට කලායතන කියන එක අපිට ගන්න පුළුවන් අර එහෙම කියනවා අදී අභියෝග ක්‍රියාකාරීත්වයකින් යුක්ත යම් කිසි යන්ත්‍රයක් හැටියට. ඒ යන්ත්‍රයේ සම්පූර්ණ ඒ ක්‍රියාවලිය බුදුදහම වහන්සේ ප්‍රකාශ කළා. ඒ හැම එකක්ම කලණය වෙනවා, භ්‍රමණය වෙනවා, ස්පන්දනය වෙනවා, ධාවනය වෙනවා. ජීවිතය කියන්නේ ওই දි ස්වභාවයක් තිබෙනවා. අන්න ඒක ඒ ඒ සංකතය බුදුදහම වහන්සේ තේරුම් ගත්තා. මේ සංකතය සකස් වෙන සංස්කාරයන් කියන්නේ. ඒ සංස්කාරයෙන් බුදුදහම වහන්සේ දැක්කා. මේක සංකතියක් බව බුදුරජාණන් දැක්කා. අන්න ඒක නිසා තමයි අර ඒ සලායතෙන් නිෂ්පාදනය වෙන නිෂ්පාදනය වෙන විකෘතම කුණ්‍යාට ආදිය පිළිබඳව අර විදිහට දෘෂ්ටිග්‍රහයෙන් අල්ලගන්නේ ඒකතරත් හරියක් නෑ. ඒවා නිකක්ම නිස්සාර. අර ක්‍රියාවලිය හැරින්ට 아무තු දෙයක් මෙතන නෑ. ගත හැකි දෙයක් නෑ මේ කියන ඒ අවබෝධය. එතකොට මෙන්න මේ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දැන් මේ මේ මෙතෙක් අපි මේ සූත්‍රයෙන්මයි තේරුම් කරන් ගත්තේ මේ නිරුක්තිය ආදී මතු කරගත්තේ මේවා වඩාත් පහකින් තේරුම් ගන්න උපකාර වෙනවා යම් කිසි උපමාවක් අපි මේකට ලං කරගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ මේ විඥානයේ මායාවකට උපමා කරලා තියෙනවා. කලින් අවස්ථාවකදී කුකුසා දැක්වා එන පින්දුත්ම සූත්‍රයේ හේනකින්දුව සූත්‍රයේ ඒ ඛණ්ඩ සංයුක්තිය කියන හේනකින්දුව සූත්‍රයේ බුදුරජාණන් ප්‍රකාශ කරනවා හේනකින්දුව උපමං රූපං වේදනා බුදු උපමා මරීචික උපමා සංඥා සංඛාරා කදලි උපමා මායු උපමං කියන දීපිකා විචබන්තුනා එක වශයෙන් බුද්ධ දේශනාවක් වශයෙන් එතන දක්වලා තිබෙන්නේ සංග්‍රහක බුද්ධ දේශනාවක් විතරයි ප්‍රකාශ වෙන්නේ හේනකින්දුව උපමං රූපං රූපය හේනකින්දුවට උපමා කොට වේදනාව දුරු දුරු උපමා කොට සංඥාව නිර්වියක දුක්මාකොට සංස්කාරයන් කෙතෙල් කඳක දුක්මාකොට විඥානයේ මායාවක දුක්මාකොට ආදිත්‍ය බඳු වූ ඒ සූර්ය බඳු වූ තථාගතයන් වහන්සේ විසින් පෙන්වන කෙන ලද්දීය කියලා ඒ දෙක ප්‍රකාශ වෙනවා ඒ සූත්‍රයේ. ඊළඟට අපට ඕන කරන එක මෙතන මායාව පිළිබඳ කියනවා. මේ විඥානයේ පිළිබඳ. මේ විඥානය පිළිබඳව ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා ඒ උපමාව සම්පූර්ණ කිරීමට සියතාව දික්කරේ මායාකාරෝවා මායාකාරණිතේ කාරණිතේ වාසීවා චාතු මහපතේ මායන් විදංසෙය්‍ය සමේන තක්කුමා පුරිසෝ පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරිච්ඡේය්‍ය සමේන පස්සකෝ විඥායත යෝනිසෝ උපපරිච්ඡකෝ සංහිත් රිත්තකන්නේව කායෙය්‍ය තිච්ඡකන්නේව කායේ අකාරකන්නේව කායෙය්‍ය කිං හිතියා දික්කරේ මායාය කාරෝ ඒවමියෝ ප්‍රවික්‍රේ සංකින් කිරිඥානං අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යත්තං වා බහිද්ධා ඕලාරිකං වා සුතමං වා හීනං වා පහිතං වා යන් දුරේ සංකිතේවා සංවික්කපක්කති යෝ උපරික්කති යෝනිසෝ උපරික්කති යෝනිසෝ අසති නිජ්ජායති යෝනිසෝ උපරික්ඛති සතතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපරික්ඛතෝ රිත්තකඤ්ඤේව කායති චිත්තකඤ්ඤේව කායති අකාරකඤ්ඤේව කායති කිං හිතියා දික්කේ විඥානේ සාරෝ මේක අදහස මහණෙනි යම් තේ මායාකාරයේ විද්‍යාකාරයේ කෝ විද්‍යාකාරයේ වී අතල අතලසියකෝ සිව් මහා සංධියක විද්‍යාවක් දක්වන්නේද ඒ නුවණැති ඇත්ත නුවණැති ඇති පුද්ගලයෙක් බලන්නේ ඒ ගැන සිතා බලන්නේ ඒ ගැන නුවණින් පිරික්සා බලන්නේ ඉතින් ඒ බලන උහුට ඒ ඒ සිත් බව ගොල් බව විස්තර බව විතර බව යටගින්නේ කොයිද මහණෙනි විද්‍යාවක කාර්යය එතන මහණෙනි යම් කිසි විඥානයක් අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්ම බහිද්ධාදී යකේ ආකාරයේ ඒ හැම ආකාරයකම විඥාන එයක් පිළිබඳව වික්ෂුවක් ඒ පිළිබඳව එය දකිනවා නෝනින් දකිනවා ඒ පිළිබඳව මෙනෙහි කරනවා කල්පනා කරනවා නෝන විඳසා බලනවා එසේ බලනවා ඔහුට ඒ විඥානය හිස් හැටියට බොරු හැටියට නිසරු හැටියට ලැබෙනවා කොන්ද මහණෙනි විඥානයේ කාර්යය අද දෙතෙන් නැතර කරන කාලය අවසන් කරනවා සංහේ සංගතන් සංකේ දේවා සංකතන් පත්‍යාය පාරකයන් Thank you. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.